හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි භාවනා වැඩමුළුවේ පළවෙනි පොදු කමඨහන් සුද්ධ කිරීමටයි අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේක සාමාන්‍ය ස්වරූපයේ ධර්ම සාකච්ඡාවක ස්වරූපයක් තියෙන්නේ ඒ මතක් කරගත කරුණු ටික සිහිපත් කරගන්න මේකදී අපි ගොඩක් වෙලාවට සාකච්ඡාවට ලක් කරන්නේ තම තමන්ගේ භාවනා ජීවිතයට භාවනා අත්දැකීම් වලට සම්බන්ධ කොටස් පමණයි. ඒ නිසා අතුරු ප්‍රශ්න આવොත් අපි ඒක භාවනා කරන අයගේ කමඨහම් පැත්තට ප්‍රමුඛතාවය දීලා සාමාන්‍ය මූලධර්ම පස්ස බැහැර කරනවා. ඉතින් අද පළපුරුදු අයගේ ලිඛිත ප්‍රශ්න තියෙනවා. මම රජී මහත්තයාගෙන් ඉල්ලා හිටනවා ලිඛිත ප්‍රශ්න එකින් එක සභාගත කරන්න කියලා. අවස්ථාවක් ලැබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නෙක්මි. අද උදේ 3:40ට පමණ වන විට උඩ එක් සක්මනට ගොස් පැය භාගයක් පමණ සක්මන් කළා. එහිම පරයන්කයට වාඩි වුණා. විනාඩි 20ක් පමණ වන විට ආශ්වාස ප්‍රශ්වාස සියුම් වේගන ගියා. ඒ සමගම කයේ වේදනා හා වෙනත් දැනීම්ද නැති වේගන යන බව දැනුණා. කය සම්පූර්ණයෙන්ම නොදැනී ගියා. ටික වේලාවක් යන විට තරමක ආලෝකයක්ද මතුණා. එම తත්වය පරයන්කේට අවසාන පරයන්කේ අවසාන වන තෙක්ම වරන් ඇතුළේ තියෙන පැය එකක් පමණ පැවතුණා. මෙම தත්ත්වයේ රූප ගෙවන් වීම, தත්ත්වයට පත්වීමද යන්න කරුණාවෙන් පහදා දෙන්න. දෙනමින් ඉල්ලමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. විශේෂයෙන්ම අපිට මේ වගේ තමන් අරණේක ඉන්නේ, සක්මනක ඉන්නේ නැත්නම් පරියන්කේක ඉන්නේ කියලා ඒක පිළිබඳ සාදර හිත ඒක පිළිබඳව සමාදන් වෙන හිත ආපුවාම ඒ මතින් අර කාම ගුණයන් ප්‍රහාණය කිරීම ඉබේම සිද්ධ වෙනවා. gedara ගැන කල්පනාවල් වතු පිටි දෙයිපල ගැන කල්පනාවක් නැහැ. ඊට පස්සේ රූප කර්මස්ථානයකට ආස්වාස් ප්‍රසවාසයට වගේ හිත ගියාම කාම ගුණ නෙමෙයි කාම සංඥාවක් දුරවන් වෙනවා. කාම සංඥා දුරවන් වීම සහ රූපයක පටල වෙන එක දෙක එකට සිද්ධ වෙන්නේ. ආනාපානට හොඳට යාළු වෙනවා කියනකොට කාමච්ඡන්දේ එකෙන් බැහැර වෙනවා. ඊට පස්සේ දැන් අර කාමච්ඡන්දේ දීලා ආනාපානෙ අල්ල ගන්නවා. ඒ කියන්නේ කාම සංඥාව අතහැලා රූප සංඥාවක් අල්ල ගන්නවා. ඊට පස්සේ රූපයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන් වෙන්න පටන් අර ගන්නවා. ඒ ගෙවන් වෙනකොට රූප සංඥා එන්න පටන් ගන්නවා. රූප සංඥා කියලා කියන්නේ රූපේ හේව නැලි. සහැල්ලු ගති, මෙලෙක් ගති, ආලෝක ගති එන්න පටන් අර ගන්නවා. එතකොට මේ යෝගාවචරයට <clears throat> රූපේ ගොරෝසු ගති, රූපේ ප්‍රකෘති ගති දකින්න බෑ. සූක්ෂම රූප එහෙම නැත්නම් <clears throat> මනෝමය රූප එහෙම නැත්නම් චිත්ත රූප තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් චිත්ත රූප සමාලාවට විවිධ ආලෝක සංඥා වටසෙන් එහෙම නැත්නම් සැහැල්ලු ගති වශයෙන් හිතට තේරෙන්න පටන් අර ගන්නවා ඒවා බොහොම ලේසි හසුරවන්න ඒවා අර වගේ ගොරෝසු ඡණ්ඩ පරිසු ගති නෑ නමුත් මනබන්ධනීය ගති ඇතින් හිත අල්ලන ගති ඇතින් කාන්දන් ශක්තිය ඇතින් රූපවටත් වැඩිය දරුණු වෙන්නත් ඉඩ තියෙනවා හැමෝටම එහෙම වෙන්නේ එතකොට මට දැන් භාවනා හරි ගියා මට දැන් ආලෝකේ පහළ වුණා මට දැන් සමාධිය පහළ වුණා මට දැන් සතිය පහළ වුණා කියලා අර ඇති වෙන රූප සංඥා විශේෂයි තණ්හා වශයෙන් මාන වශයෙන් ditthi වශයෙන් එන්නේ තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අපරාධිකුත් නෙවෙයි ඒක වෙන දෙයක්. නමුත් යෝගාවචරයා තේරුම් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ අහලා තියෙන විදිහට දැන් රූපේ ගෙවන් වෙලා තියෙනවා. රූපේ ගෙවන් වුණාට ඒක යන්නේ නැහැ කෙලින්ම. එයා ඒ වෙනුවට රූප සංඥාව තියලා තමයි සමුගන්නේ. ඒ රූප සංඥාව හොඳට කල්පනා බලනකොට මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි. ඒක තන්නේ කර හිතින් හදාගන්න එක. Tamange පසුබිමේ හැටියට එහෙම නැත්නම් සමහර ගුරුවරු කියන ඉඳ ගන්නකොට Tamanට තිබුණු සංඥාවේ හැටියට විවිධ චිත්ත රූප අඩනින්දක් වාගේ අඩහීනයක් වාගේ පේන්න පටන් ගන්නවා. ඒ පේන්න පටන් අරගන්න වෙලාවේදී ඒව අල්ලගන්නෙත් නැතුව ඒවට වෛර කරන්නෙත් නැතුව දැක්කට නොදැක්කාසේ ඇහුනට නෑහුනාසේ දැනුනට නොදැනුනාසේ කල්පනාට ආවට කල්පනා නැති කෙනෙකුසේ මෙතෙන් ආවට පස්සේ විතරයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ ඉස්සරහ තියෙන ගොරෝසු දේවල් වලට දැක්කට නොදැක්කා වගේ සින කතා හරියන්නේ නැහැ. මෙතෙන් එනකම් භාවනාව දිනු කරගත්තට පස්සේ කියලා කියමු. ආණ්ඩු මට්ටු කරගත්තට පස්සේ මේචල් කරගත්තට පස්සේ මේ එන හරිය නිකන් හිතේ බුබුලු බව හිතේ චින්තාමේ රූප බව මනෝමූලික රූප බව තේරුම් ගත්තට පස්සේ ඒවට ප්‍රේම කරන්නෙත් නැතුව වෛර කරන්නෙත් නැතුව මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඉගෙන ගැනීමේ කලාව යෝගාවචරය පුරුදු කරගත්තොත් මේත ගැටීමක් හෝ ඇලීමක් ඇති කරගන්න නැතුව මේ මේකෙමුත් මූලධර්ම වශයෙන් වෙන්වීමක් ලබා ගන්න පුළුවන්. ඒක ටිකක් අමාරු ශිල්පයක්. මෙතෙක් උපයාගෙන ඉතුරුලා තියෙන අන්තිම රොඩ්ඩ අන්තිම මණ්ඩි ටික අරගෙන මේක ඇත්තටම රූප නෙවෙයි රූපවල හේවණල්ලක් හිතින් හදාගත්ත මායාවක්. ඉතින් මේක මොකටයි මම කියාගන්නේ මොකටද මගේ කියාගන්නේ කියලා මම නෙවෙයි කියලා මගේ නෙවෙයි කියලා මගේ ආත්මය කියලා දැක්කට නොදැක්කාසේ ඇහුනට නෑ උනාසේ ඉන්න ගත්තොත් ඉතින් එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ගෙවන් කිරීමේ වැඩපිළිවෙල අවසාන එක තමයි ඊටාම තුනී වෙච්ච මේ කොටස තිබුණට එයින් හිත කරදර නොගෙන සිටීම. ඒක හිතට පශ්චාත්තාවයක් නොකරගෙන සිටීම දැක්කට නොදැක්කා සිටීමෙන් තමයි කරන්න පුළුවන්. ඇහෙනවා. අහුනට නෑ වුණාසේ සිටීමෙන් තමයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ප්‍රශ්නේ අහන්නේ මේක රූපේ ගෙවන් කිරීමක්ද කියනකොට ඔව්. නමුත් රූපේ ගෙවන් කරාට රූප සංඥාව ඊටාම සූක්ෂම විදිහට මතුවෙනම වෙලා කාටවත් මතුවෙන එක අහන්න දෙයක් නෑ. හැබැයි එක්කොටම එක විදිහට මතුවෙන්නේ නෑ. අන්නේ මතුවෙන එක දිග හොඳටම කොටු කරලා හොඳටම පිටු කරලා හොඳටම අතට අල්ලාගෙන මේක දුරුවන් කරන්න උත්සාහ කරන්නත් එපා. ආඩම්බර වෙන්නේ නැතුව මේක තිබුණාට කමන්නේ මට මේක දරාගෙන ඉන්න පුළුවන්. මේක කියන්න එක පැත්තකින් මේ දුක්ඛ සත්‍ය කියන්නේ මෙන්න මේකට තමයි. මේකත් දරාගෙන තමයි ඉන්න තියෙන්නේ. නමුත් දරාගෙන ඉන්න පුළුවන් ගොරෝසු නෑ වෙලා. ඒක නිකන් අලියක්කට තිබ්බ ඉන්දියාප්පයක් වගේ. අලියක්කට තිබ්බ ඉන්දියාප්පයක් ගන්න නෑ නෝ කම්බරලා කන එක. ආන්නේ මට උන කල්පනා කරලා නොදැක්කට නොදැක්කාසේ ඉඳීම තමයි කලාව. ඉතින් ඒක උරු කරාට පස්සේ රූප සංඥාවටත් ওই ටිකම නම් ඊට පස්සේ පස්සෙන් පස්සට ගිහලා රූප වලටත් ඔච්චරයි කාම සංඥාවටත් ඔච්චරයි කාම ගුණ වලටත් ඔච්චරයි කියලා පස්සෙන් පස්සට යන්නේ ආభాෂය හරහා තමයි. මෙතනින් තමයි ඒ කඩා ගැනීම ආතවාසීර ගැනීම කරගන්නේ. ඒ නිසා මේක ප්‍රශ්නට ඕක කියලා කියත හැකි මම මේ අවස්ථාව අරගෙන තව පොඩ්ඩක් ඉස්සරහට විස්තර කරේ සාකච්ඡාවක් වශයෙන් කාටත් බෞසුත භාවයක් වශයෙන් කාටත් ප්‍රයෝජනක් වෙයි කියලා හිතලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ යෝගී තනත්තෙකු තමා විසින්ම අටශීලයේ පීටුවා ගැනීම දෝෂ සහගතද? නෑ Taman දන්නවනම් මේ ශිල්පති කියන්නේ මොනවද කියලා දෙවැන්නේ අවශ්‍ය කරන්නේ අදිෂ්ඨාන සීලය කියලා එකට කියන්නේ Tamanට අදිෂ්ඨාන කරගතයි. ගරු ස්වාමින් වහන්සේ සද්දේය වස්තු මොනවාද? බුද්ධ ධර්ම සංඝහා ශීලයේ අද අද ධර්ම දේශනාවේදී සඳහන් කළා. අනෙක්වා මොනවාද? තෙරුවන් සරණයි. අනිකව තමයි අමූලික සද්ධාවට හේතු වෙන ලාභ සත්කාර සම්මාන සිලෝක. ලාභ සත්කාර සම්මාන සිලෝකම තමයි ලෝකයේ අදාහගෙන ඉන්නේ සද්දෙහි වස්තු වශයෙන්. නමුත් ඒක විශ්වාස කරන්න බෑ. ඒ කිසිම දෙයක් අපි පණ එපා කියලා රැකගෙන හිටියට ඒ කිසිම දෙයක් අපි ලෙඩ වෙනව වළක්වන්න යාවට බෑ. කිසිම එකට අපි වයසට යන එක වළක්වන්න බෑ. කිසිම එකට අපි මරණය වළක්වන්න බෑ. ඒ කිසිම එකට අපි නැවත ඉපදීම වළක්වන්න බෑ. ඒලක් වළක්වන්න පුළුවන් නම් වළක්වන්න පුළුවන් වෙන්නේ නියම සද්දෙහි වස්තු බුද්ධ ධම්ම සංඝ සහ සීලේ විතරයි. ගෞණීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාවේ මෙතන තියෙනවා අපේ අන්න නිබ්බිතා කියලා නිබ්බිදා වෙන්න නිබ්බිතා කියලා තියෙනවා නිබ්බිදා වෙන්න ඇති අවස්ථාවේ භාවනා කරගෙන යමි. මීට කලකට පෙර සිත තුල දරුණු ලෙස ද්වේෂසිතුවිලි ගලා ආවේය. නමුත් දැන් සිත සංසුන්්‍ය. බොහෝ විට පරයන්කයක නොසිටියොත් යම් ක්‍රියාවක් gedara dora බඩ යෙදෙන විට සිත සමාධිගත වී එම කරන දෙයටම යොමු වේ. සතිමත් සිතකි. නමුත් බාහිර ආවේගක ආවේගකාරී ප්‍රශ්නවලදී සිතේ නොසස්තුන් බව අඳුනා ගනිමි. නමුත් සිත එම ප්‍රශ්න වලින් පෙළෙන්නේ නැත. ගැටීමක් නැත. නමුත් එවැනි බොහෝ අවස්ථාවල රළු බවක්, තනි වූ බවක් දැනේ. සමාන පාළු බවක්, තනි වූ බවක් දැනේ. එලෙස එම අවස්ථාව ඉක්මවමින්ම සිතින් මැකී යයි. ස්වාමීන් වහන්සේ මම හැමදාම වාගේ පරයන්කේ සිට භාවනාව කරමි. සමහර අවස්ථාවල සිත කනස්සලුවොත් පරයන්කට යාමට සිදු නොදේ. ස්වාමීන් වහන්සේ මෙම අවස්ථාව පැහැදිලි කිරීම අපහසුයි. කනස්සලු සිත පැත්තක තිබෙනවා නමුත් පරයන්කේ පැය එකක් හෝ එකහමාරකට වඩා සිටිය නොහැක. ගෞණ්‍ය ස්වාමින් වහන්සේ මේ පැහැදිලි කර දෙන මෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. ඔබවහන්සේට උතුම් නිර්වාණ සාක්ෂාත් වේවායි පතමි. මේක ඇත්තටම කොයි එකද පැහැදිලි කරගන්නේ කියලාක නෑ මේ පැහැදිලි කරන්න කියලා කියනවා. පේන්නේ අහගෙන ඉනකොට මේ අවසානයේදී පේන මේ කනස්සල්ල සහ පරියන්ක භාවනාව නැත්නම් භාවනා හම්බින සතිය කියලා. ඉතින් ඒකට පැහැදිලි කිරීම වෙනකොට මෙහෙම වාක්‍යයක් මතක තියාගන්න කනස්සල්ලට බෑ මගේ හිත නැතුව ඉන්න. නමුත් මම බුද්ධ ශ්‍රාවකෙක් නිසා මට පුළුවන් කනස්සල්ල නැතුව ඉන්න. නැත්නම් මගේ හිතට පුළුවන් කනස්සල්ල නැතුව ඉන්න. ඒචර කියන්නේ කනස්සල්ලට උඹට ඉන්න ඕන නම් පිළ තියෙනවා පිළෙන් හිටනවා හිටපන්. මම ඔබ හිටියා කියලා ගණන් ගන්නෑ. මට ඔබ දැනගනින් මට පුළුවන් ඔබ නැතුව ජීවත් වෙන්න. අපි එහෙම නෙමෙයි කරන්නේ ගෙදර තියෙන ප්‍රධාන වාසනේ කනසල්ලට දීලා අපි පිල්ලට ගිහිලා ඉතින් අඬව ගන්නවා චා. හරිම සෞතු ජීවිතේ හරිම අනිච්චන් දුක්ඛන් අනත්තන් කියලා. ඉතින් කනසල්ල hina වෙවි ඉන්න ඇතුළට මේ අමනයා නෑ මේ මට දැන දීලා ඌ එළියට බෑලයි කියලා. එහෙම නෙමෙයි Taman කියන්නේ. ඕන කනසල්ලට උඹ හිටියයි කියලා නෑ කියලා මට ගාණක් නෑ. උඹට මාව නැතුව ජීවත් වෙන්න බැරි බව මම දන්නවා. ඔබ ජීවත් වෙන්නේ මගේ හිතේ පරපෝෂිතෙක් වශයෙන්. නමුත් ඔබ දැනගනින් ඔබ නැතුව මට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඔබ ඉන්නේ හිටපන් යන්නේ ඵලයන් කියලා හිටපුවාම කනසල්ල ටික වෙලාවක් ඉඳලා කරන දෙයක් නැහැනේ. ගණන් ගන්න නැති වෙච්චාම යනවා. අපි කරලා දෙන ප්‍රධාන තැන කනසල්ලට දීලා ඒ මැදට අල්ලපු ගෙදෙට්ටත් කියලා ටෙලිෆෝන් කරලා අම්මටත් කියනවා. තාත්තටත් කියන එක මටත් කියනවා. මොකද කරන්නේ? ඒ තරම්ම කනස්සලට කැමති. ඒ තරම්ම කනස්සලට තැන දෙනවා. කනස්සලට කියන බෝ බම්බු ගහගනි යකෝ කියලා තමන්ගේ භාවනාවක් කරන එකයි තියෙන්නේ. ඒතර කනස්සලව ගෙදෙට්ටත් නොකිය යන්නේ. අපි එනේ පාවඩ එලලා කකුල් හොදලා සුදු රෙද්දක් දාලා කනස්සල්ල වාඩි කරවලා අපි බිම වාඩි වෙලා අනේ අවසරයි සමා වෙන්න ඕනේ අපෙන් අත්තරක් එමු නැහනම් කියලා. ඉතින් කනස්සල්ලා දැන දුන්නට පස්සේ ඌ ඇවිල්ලා මේක වනසලා ඒක විනාශ කරලා ඌට කතා කරලා කියන තෝ දැන ගියකෝ තොට මගේ හිත නැතුව ඉන්න බෑ නමුත් මම බුද්ධ ශ්‍රාවකෙක් මට පුළුවන් තෝ නැතුව ඉන්න තෝ ඉන්නේ හිටපෑ යන්නේ ඵලයන් කනසලට කරන්න හැම ආවේගයකටම ඔච්චරයි කියන්න තියෙන්නේ ඉතින් භාවනා කරන එකට බයින වගේ තමයි බේන්න තියෙන්නේ නෑ එහෙම එකක් නෙවෙයි මං කියන්නේ භාවනා කරන එකන තමන්ගේ හිත තෙදගත්තේ ගස්සගත්තේ නැත්තම් නිකන් මේ කවුරුත් ඇවිල්ලා වලිගෙන් ගහලා යනවා, ඉඟි කරලා යනවා. මොන විදියකට හිත බණවන්නේ නැතුව තෙද ගන්න ගන්න මම බුද්ධ ශ්‍රාවකෙක්. මම භාවනා කරන කෙනෙක්. බල කෝණ එකක ඇවිල්ලා සෙල්ලම් කරලා බලයලා මම විශ්වාසය කඩා ගන්න මම මගේ භාවනාව කරනවා. ඒතර මොකාටවත් ගොඩ වෙන්න බෑ. ඒ නිසා ගොඩ වෙන කෙනා läගගන්නේ ගෙහිමියාගේ දෝෂය නිසා. ගෙට එන එන එකනා ගෙටවත් දගෙන läගගන්නේ ගෙහිමියාගේ දෝෂේ නිසා. ඒ නිසා ගෙහිමියා තියෙන දොර අරින්න එපා. ජනේලෙ අරලා කියන්නේ නෑ ඕන්න යන්නේ කියලා. දොර ඇරියොත් කකුල තිබ්බටක් ගන්න. දොර ඇරියොත් කකුල තිබ්බා. ජනේලෙ අරලා මොකද? ආ කන සලා කමන්නේ ඕනේ පිළේ ඉන්නවනම් ඉන්න. එක දවසක් මේ වැදගත් ගෙදරක නම්බුකාර ගෙදරක දොර වහලා තියේදී දොර ගහව එළියේ මිනිස්සෙක් දන ගහගෙන තනකොළ කනවලු. ඉතින් නෝන මහත්තයා එළියට එනකොට මොකද මිනිහ කරන්න කිව්වලු. ඊට පස්සේ ගොල්ලෝ අනේ මාත්‍යෝ නෝන මාත්‍යෝ බඩගිනි කිලෝරක් නැහැ. මම ඒක නිසා මේ තනකොළ ගන්න. මේ මෝඩය අන්නර කුස්සිය පැත්තට ඵලයන් කිව්වලු. කුස්සිය පැත්තේ හොඳ තනකොළ තියෙනවා කිව්වලු. එච්චරයි. මේ ගේට්ටු ගාව තියෙන තනකොළ හොඳ නැහැ. මට තනකොළ ගන්න ඕන කුස්සිය පැත්තට කියලා. කුස්සිය පැත්තේ හොඳ තනකොළ ටිකක් ආපන් කියන මිසක බත් දෙන්න යන්න එපා. බත් දිනුනාට පස්සේ ගේත් කඩාගෙන නෝනත් මරලා සෙල්ලම් කරන ලෝකයක් අද තියෙන්නේ. අහිංසකව ගෙටරින් ගන්න එන හැම එකම තමයි ගේ විනාශ කරන්නේ. ඒ නිසා ඔය කනස්සල්ලට ගෙවදින්න දෙන්න එපා. ගේ ලස්සන තියාගෙන ඉන්න කියන්න බුද්ධ ආසනයක් වගේ. ඔබට ඕනම් පිළේ හිටපන්. මම ඔබ ගණන් ගන්නෑ. ඔබට යන්න තැනක් නෑ මම දන්න මම නැතුව. හැබැයි ඔබ දැනගන්නේ මට පුළුවන් ඔබ නැතුව ඉන්න කියලා. මේක කියලා තිබුණේ මේ කැරිබියන් ජාතික මට මතක නෑ මොන මොන ආගමික කෙනෙක්ද කියලා. එමන්ස කියනවා මයි ළඟට එන ඔක්කොටම මම කමටහන් සුද්ධ කරන්නේ කොහොම තමයි කියලා. හැම කෙනාම අරව ආවේගය ආවා මේක කියලා වුණා ඒක වැරදුණයි කියලා ආවට පස්සේ මම එයාට ඕක කියලා කියනවා. මේ හිත දැඩි කරගන්නේ ඔය එකකටවත් ගැටික වදින්න බෑ කියලා. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මගේ ගැටලුවට දුන් උපදෙස් වලින් මම ධර්මවත් වීමි. සවස ධර්ම දේශනාව මාහටම දේශනා කළ බව හැඟුණි. එයින් මා සිතේ හටගෙන තිබූ ගැටලුවක් ක්ෂණයෙන්ම නැති විය. ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. පතන බෝධියකින් නිවන් අවබෝධ කරගන්නට හැකි වේවායි පතමි. නවකෙක් වූ මට මෙම මහඟු කාර්යයට සහභාගී වීමට අවස්ථාව සලසා දුන් මල්කාන්ත මහත්මියට නොක් තුති පුදමි. එතුමියට ශාන්ත සුවය ලැබේවායි පතමි. සාදු අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමින් වහන්සේ මා නවක යෝගිනියක වශයෙන් ආනාපාන සති භාවනාවේ යෙදී සිටන විට විනාඩි 5කින් පමණ නැවත වෙනත් සිතිවිලි සිත තුළට එයි. නැවතත් මා අසීරුවෙන් මගේ අරමුණට පැමිණෙන්නෙමි. ගරු ස්වාමින් වහන්සේ දිගටම පැයක් පමණ ආනාපාන සති භාවනාවේ යෙදෙන්නේ කෙසේදයි වටහා දුන මැනවි. සම්මා සම්බුදු තරණයි. මේ විදිහට තමන් අරමුණේ තියන්න හදනවා. ඒතකොට අරමුණෙන් හිත වැටෙනවා. ඊට පස්සේ ආයෙසරයක් අරමුණේ තියෙනවා. ආයෙ වැටෙනවා. ඉතින් මේ විදිහට නම් මේ බයිසිකලයක් පදින්න පුරුදු වෙන්නේ ඕමනේ. පුස් බයිසිකලයක් පදිනකොට බොහොම පුරුදු වෙන ක්‍රමයක් නැහැ. අපිට කෙලින්ම නැගපුවාන් 65 ගන්න හෑන්ඩල් එක අතහැරලා ඉගෙන ගන්න ක්‍රමයක් නැහැ. වැටි වැටි තමයි යන්නේ. හැම කෙනෙක්ම බයිසිකල පදලා තියෙන්නේ ඕම තමයි. එචා නාවකයකට මේ හම්බෙලා තියෙන අත්දැකීම බොහොම හොඳයි. එකක් විතරක් මතක මතක් කරගන්න. පිට ගියේ හිත අරමුණෙන් පිට පැනපු හිත නැවස ආනාපානයට තියලා පුරුදු කරලා පුරුදු කරලා තියෙනවා නැවත ස්වභාවයෙන් ආනාපානෙට එනවද නැත්නම් ආයාසයෙන් ඇදලා ආනාපානෙ තියන්න ඕනද කියන කාරණාව කියන්න පුළුවන් වෙච්ච දවසේ නෝඩ බහනවා හරි. ඉතල වැටිද්දී ආය ආය අරන් තියන. තියලා තියලා තියලා බලන්න නැවත අරන් තියනවද හිතම නැවත අරමුණට එනවද කියලා. ඒකට බලන්න ගිය ගමම තමන්ගේ කෘත්‍ය સમાප්තයි. ඒක මේකේ සඳහන් වෙලා නැහැ. ඉතින් ඒ ප්‍රශ්න කරු කැමැති නම් මම මේ අවසල පෙන්වන්න හදන තැනට කට උත්තරයක් දෙන්න ඒක සාකච්ඡාට හොඳ පොහොරක් වෙයි. ඉතින් ඒක නා කැමති නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව කරන විට ඉඳගෙන සිටින ඉරියව්ව හොඳින් තේරුම්ගෙන ඉඳගෙන සිටිමි ලෙස බලාගෙන සිටීම අරමුණකට හිත නොයවා සිටීමේදී ඊතාස්සෙමින් ආශ්වාස ප්‍රශ්වාස කීප වතාවක් දැනි එක වතාවක් පමණ සම්පූර්ණ ආශ්වාස ප්‍රශ්වාසයක් දැනි ටිකෙන් ටික ආශ්වාස ප්‍රශ්වාස දැනි දැනි නොදැනි නොදැනි නැවත දැනි අරමුණු වෙනස් වේ නැවත නැවත අරමුණට පැමිණ නැවත බැලීමේදී නාසය අග ආශ්වාස ප්‍රශ්වාස හොඳින් ටික වේලාවක් දැන්න අතර මෙහිදී ආශ්වාසය ඉතාමත් පැහැදිලිව දැනෙන අතර ප්‍රශ්වාසය අන්තමින් දැනේ. මෙලෙස බලාගෙන සිටීමේදී ශරීරය ප්‍රබෝධමත් වේ. සියුම් සතුටක් දැනේ. එවිට ඒ දැනීමත් සමගම අරමුණ වෙනස් වේ. එවිට නැවත කිරීමට උත්සාහ ගත්තත් බොහෝ වෙලාවට කම්මැලිකමක් ඇති වේ. උපදේශ පතමි. මේක සාමාන්‍යයෙන් කියලා තියෙන තොරතුරට බලතැකි රූප ධර්ම පිළිබඳව සවිශේෂ දක්ෂකම් හැකියාවන් මතුරුනාට වේදනාව පිළිබඳ බොළඳ ගතියක් තියෙනවා. ආනපන කරන යනකොට සියුම් සතුටක් ප්‍රමෝදයක් ඇති වෙනකොටම අර මේ ප්‍රමෝදයේ තියෙන ප්‍රමෝදයේ තියෙන කෑදරකම කියලා කියමු නැත්නම් වේදනාවට තියෙන කෑදරකම නිසා ආනපන හැලෙන තරම්. නිසා තමයි දැනගන්න ඕනේ ආනපනේ කියන රූප ධර්මයේ පිටිබඳ දක්ෂකම ඇති වේගන යනකොට ඒකෙන් වැටීම සඳහා Tamanට ඒකෙන් ලැබෙන ಗುಣ විශේෂයක් ලාභයක්ම අවාසයට හිටිනවා ලැබෙන සැප වේදනාවම ආශා කිරීමට යෑමේ භවනා නිසා මහටගත් ආනිසංශයක් භවනාටම කරදර කරනවා ඒ නිසා මතක තියාගන්න රූප ධර්මයේ පිටමද දක්ෂකම් මතු කරගෙන සූරකම් මතු කරගෙන ආම්බාම් කරගෙන යනකොට වේදනාව එමීට ඇවිල්ලා සුඛ වේදනාවෙන් හෝ දුක් වේදනාවෙන් ආය බිම දාන ඉතින් ඒ නිසා හොඳට දැනගන්න ඕනේ ආනාපාන කීකරු වෙලා මූණට මූණ දාලා ඉන්නකොට ඊ ගාවට වේදනාව එnde ඉඩ තියෙනවා සංඥාව එnde ඉඩ තියෙනවා මම මේ දක්ෂකමෙන් ඊ ගාවකට ලෑස්ති මනසක් සූදානම් මනසක් තියෙනවනම් ඒකෙන් වෙන්න තියෙන අනුතර ඒකෙන් වෙන්න තියෙන නපුර අඩු ඒක නිසා ආනාපාන සිවුම් වෙනකොටම දැනගන්න මේ වගේ දේවල් සැප වේදනාව නෙවෙයි දුක් වේදනාවක් වෙන්න පුළුවන් ආවටාම ඒකටත් අර ආනාපාන විපරිණාමයේ වගේ ගොරෝසුට තිබුණක සිවුමුණා වගේ ඒකත් දිහා බලා ඉන්නවා මිසක් ඒක සිප වෙනද ගන්න යන්නත් එපා ප්‍රතික්ෂේප කරන්න යන්නත් එපා කොහොම හරි ඒකෙන් ටිකක් උරු කරලා පුරුදු කරලා තමයි ගන්න තියෙන්නේ ඒකට යෝගාචරගේ මනස මානසිකාරය නම් මොකක් වේතුද කියලා කියනවනම් ලෑස්තිලා යන්න ආනපන සිව් වෙනකොට මේ වගේ ඊගාවට අභියෝගතා පරීක්ෂණයක් එනවා ඒකෙම සමාත් වෙන්න මේක නිකන් බාධක දීවින් තරගයක් වගේ ඒක බාධකයෙන් පැනපුවා ඊගා බාධකේන ඊගාට පැනපුවා ඊගා බාධකේනවා ඉතින් එකින් එකට එකින් එකට කරගෙන ගියාට පස්සේ තමයි ජය කණුව හම්බ වෙන්නේ නමුත් ඒ අතරමැද හිතේ දියුණුවක් පෙන්වනවා ගරු ස්වාමින් වහන්සේ බෝ පාරයන්කන්හිදී මතු සඳහන් තත්ත්වයේ අත්විඳිමි කයට සිත යොමුකොට දැනෙන ආනාපානය ආරම්භයේදී එය දැනෙන්නේ පිම්බීමක් හා හැකිලීමක් ලෙසයි. පසුව දිග කෙටි උණුසුම් සිසිල් ආශ්වාසයෙන් ආශ්වාසයට ඇති වෙනස මේ ප්‍රාශ්වාසයෙන් ප්‍රාශ්වාසයට ඇති වෙනස්ය දකිමි. ආශ්වාසයෙන් ප්‍රාශ්වාසයට යන විට විටක ගැස්සීමක් විටක ආශ්වාසයේ ඉවර වීමට පෙර ප්‍රශ්වාසයේ ඉදිරියට යෑමක් දකිමි. හිත පිට ගියත් වහම සතිමත් වෙමි. ඊටාම වමනාවෙන් හා වීරියකින් මේ දෙය බලාගෙන සිටන විට ටික වේලාවකින් ආනාපානයේ කම්පන චංචල පැද්දී ගොඩක් බවට දැනේ. අතරින් පතර සියුම් ආනාපානයක් දැනේ. මේ தත්ත්වය උඩ සිත කිසිසේත් පිට නොයයි. ටික වේලාවකින් ආනාපානය සියුම් වී නැති වී යයි. ඒ සමගම හිසේ තද ගතියක් හා තෙරපීමක් ඇති වී ක්‍රමෙන් එයද ගෙවි යයි. කය නොදැනෙන බවට පත්වේ. සිතද ඉසාම සැහැල්ලුයි. මෙසේ ටික වේලාවක් සිටින විට ඇති වූ කාය චිත්ත විවේකයේ ගැන සතුටක් ඇතිවේ. හිත අවදි වේ. හිත විසිරේ. අතීතයට අනාගතයට ගොස් කෙලෙස් මතුවේ. අදි탁සේරුවක් දැනී සැකසිතේ. පසුතැවෙමි. බොහෝ පාරයන්කවලදී මේ සිදුවේ. වරහන් ඉදිරියේ තියෙනවා පැයක් පමණ ඇතුළතදී නැවත පරයන්කයක් සාර්ථක කර ගැනීමට සක්මනක හෝ වෙනයම් කටයුත්තක යෙදී යුතුයි. සක්මනේදී මේ தত্ত্বය ඇති නොවේ. ආයහාසිත මනාව සංසුන් අකණ්ඩ සතිය පවතී. මේ தত্ত্বය නැති කර ගැනීමට අනුග්‍රහ කළ යුත්තේ කෙසේදයි පහදා දෙන මෙන් කාර්ණිකව ඉල්ලා සිටිමි. එතන මේකේ විස්තර ඔක්කොම මේ දීවිලා තියෙනවා. මේකට 3 4 සැරේ 5 6 සැරේ හත් අට සැරේ නැවත නැවත යෙදෙනකොට යෙදෙනකොට තමයි මේ හිතක හැටි හිතක් වැඩ කරන හැටි මෙහෙමයි කියලා තේරුම් ගත්තට පස්සේ කවදා හෝ තේරුම් ගත්තොත් මම මේ තේරුම් ගන්නේ මගේ හිත නෙවෙයි මිනිස්සෙගේ හිතක් පුද්ගලයක ඉන සතාගේ හිත ඒක නිසා මේක අතීතයේ තිබුණ ඔක්කොම වැරදි අතීතේ කර්ම අතීතයේ අත්තරදි තේරම එක එක ආකාරයෙන් ගෙනහැර දක්වනවා කොයි එකගෙන හරි දැක්කොත් Taman මේ බලාන ඉන්න දේ පිළිබඳව වශී භාවයක් ආණ්ඩු මට්ටුකමක් එන්න පටන් ගන්නවා. ඒක නිසා මේ தත්තෙට පුළුවන් තරම් හිත නැවත නැවතපත් කරන්න. මේ පත්තට පුළුවන් තරම් හිත විවෘත කරන්න. විවෘත කර කර කර කර මේකේ තියෙන ප්‍රතිශක්තිය, මේකේ තියෙන මේ දැරීමේ ශක්තිය, මේක දිහා බලලා මේක හරියට කාපට් එක උස්සලා කාපට් එක යට තියෙන කුණු බලනවා වගේ උඩින් අතු ගාගෙන ගියා මෙතෙක්කල්. දැන් පොඩ්ඩක් බලනකොට ඊටාම සියුම් කුඩු පුදුම තොගයක් කාපට් එකකට තියෙනවා. උඩින් අතු ගන්නකොට නම් බොහොම පිරිසුදු කියලා පේනවා. නමුත් ලනුපැදුරක් හරි පාපිෂ්ණක් හරි කාපට් එකක් හරි යට තියෙන සියුම් කුඩු දැක්කට පස්සේ තමයි තේරෙන්නේ අනේ මෙච්චර කල් අතු ගෑවට වෙලා තියෙන්නේ කුඩු අඩියට බහලා තියෙනවා. අද විතරයි අඩිය දැක්කේ කියලා යටිහිත අප්‍රකට හිත වැඩ කරන හැටි පේනවා. ඒක විශාල සර්කිට් එකක් විශාල පරිපතයක් ඒකේ තියෙන්නේ. ඉතින් ඔක්කොම එක සැරේ දකින්නේ නැහැ. ඒ නිසා මේකට නැවත නැවත සාදර වෙන්න, නැවත නැවත මේකට විවෘත වෙන්න, නැවත නැවත මේකට වශී කරගන්න, වශී කරනකොට මතක තියාගන්න මේ ඉගෙන ගන්න පුද්ගල කියන පුද්ගලයා කියන එකනාගේ හිතේ මනසක, මනුස්ස මනසක හැටි. මගේ ඒක නෙවෙයි. එතකොට දෙනවා කාගෙත් හිත උච්චරයි. ඥාන පිටිමේ කමක් ඕකේ, පැවිදි උපැවිදි කමක් ඕකේ, බෞද්ධ බෞද්ධකමක් නැහැ. ඒ ඔක්කොම නිකන් පිටින් අලවපු සායමක් විතරයි. හිතක් වැඩ කරන්නේ ඔච්චරයි. ඊට පස්සේ ඕන තැනකට ගිහිලා යොදලා බලන්න කොයි මනසත් මිනිස්යාගේ මනස නම් ඔච්චරයි වැඩ කරන්නේ. ඒ සමේ පුද්ගලයා කියන පුද්ගලයා ඒ ඇත්ත ඒ ඇති ඒ තනත්ත කියන එකයි මේ තේරුම් ගන්න. ඒ නිසා මේකට සතුටු වෙන්න මට මේ භාණ්ඩාකාරයක දොරක් කරලා දුන්නා වගේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා සර්කිට් එක වැඩ කරන්න හැටි. රේඩියෝ එකේ බොත්තම් තද කරන එක නෙවෙයි. ටික පිටිපස්සට ගිහලා රේඩියෝ එකේ සර්කිට් එක වැඩ කරන හැටි පේනවා. ඉතින් මේකට එක සැරේ ඔක්කොම අවබෝධ කරන්න බෑ. නමුත් නැවත නැවතත් මේක දැකීමෙන් මට හාත්පසින්ම අවබෝධ කරන්න ඕන මේක බොහෝ වාරයක් දකින්න ඕන. බොහෝ වාරයක් භාවනා කරන්න ඕනේ. බහුලීගත කරන්න ඕනේ. ඒ නිසා අනුග්‍රහය තමයි මෙතන භාවිත බහුලීගත අනුග්‍රහණය මුති ඒ නිසා තා නිත්‍යපතා භාවනා කරන්න ශ්‍රද්ධාවෙන් භාවනා කරන්න ගෞරවයෙන් භාවනා කරන්න ආදර ගෞරවයෙන් නැමී සිට භාවනා කරන්න එතකොට ඔයින් එහාට ඇත්තට කරන්න දෙයක් නැහැ මොනක්වත්ම කරන්න දෙයක් නැහැ මේක බොහෝ වාරයක් පැමිණීමෙන් ඇති වෙන තලතුණකම අත්දැකීම තමයි වැදගත් වෙන්නේ ඒකට ඉවසන් නැති නිසායි ඉහිලුම් නැති නිසායි ප්‍රශ්න මතුවේ දැන් මතක දෙන ප්‍රශ්න කළා වැඩක් නැහැ නැවත නැති යෝදෝදා භාවනා කරනකොට Tamanට තේරෙයි ඒක එසේ මෙසේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නිචිපතා එක දිගට භාවනා කරනවා කියන්නේ සෑහෙන අත්දැකීම් රාශියක් තියෙන්න ඕනේ සෑහෙන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ මේ தත්ත්වෙදී ඒවා බොහෝ විට සම්පූර්ණයි ඒක අදාහගෙන දිගින් දිගට සත්‍ච්ඡකාරී සප්පායකාරී සක්කච්ඡකාරී කියන විදිහට ඒකට සැපයලවන දේවල් සැපයලා දෙමින් ගෞරව නැමී සිටගෙන නිතිපතා භාවනා කිරීම තමයි අනුග්‍රහිතය. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී ආශ්වාස ප්‍රශ්වාසය බලමින් සිටින අවස්ථාවේදී පොළවට හැපෙන තැන් වලින් දුම් දමනවා වාගේ ගිනි පිට වෙනවා වගේ කකුල් පුපුරන්ට එනවා වගේ වේදනාව එයි. එම වේදනාව දරාගෙන බොහෝ වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසය ගැනම බලමින් සිටීමේදී ශරීරයේ පොළොට ස්පර්ශ වෙන නිසා හැපෙන නිසා වේදනාව පැමිණෙන බව දැනුනි. මේ වේදනා ස්කන්ධයෙන් එන දුක නේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පහදලා දෙන්න ඉතින් ඔච්චර බේ. මගේ මම පහදලා කරලා දෙන්න දෙන්න ඔය පහදෙන තේ තමයි ඔච්චර තමයි. ඔය රෙඩිය සනීපයක් දැනේ අපායට ගිහිල්ලා අර ගිනි පාගනකොට. ඔය නිකන් පොළවෙන් දුම් දානවා වගේ දැන් පේනවා. පල්ලෙහාට ගියාට පස්සේ මොනවත් නැහැ. ඒක ගිනි දැල්ලක් කොච්චර දෝසයිලු. ඒකේ පය තියාන ඒ දොරට යනකොට ඇරලා තියෙන දොර ළඟට යනකොට ඒක වැහෙනවලු. ඊටසේ ආයෙ මේ පැත්ත බලනකොට මේක ඇරලාලු. මෙතන දූවගෙන එල බලනකොට මේක වැහෙනවලු. ඉතින් එහෙම දඟල දඟල ඉඳද්දී එක්කෙකුට විතර පණින්න දොරක් කැරෙනවලු. ඒතරලු සිද්ධ වෙන්නේ. ඉතින් ඕකේ හැඩ මැඩ පෑගෙනකොට ඉතින් ගිනි පාගන කට්ටිය බොහොම සිම්පල් වැඩක් ඔය. කතරගම ගිහිල්ලා කරන එක. කොහොමඩක්වත් පාගපු කට්ටිය තමයි මේ ඉන්නේ. මේ කවුරක්වත් එහෙම එහෙම නොකර හිටපු කට්ටිය නෑ. දැන් නිකන් ওই දුක් වෙනා වගේ වෙනකොට ගණන් ගන්න එපා. නිකන් අලියක්කට ඉන්දියාවක් පැතිබ්බා වගේ තමයි. මේ කාගෙන අනේකයි තියෙන්නේ. ගර්ධ ස්වාමින් වහන්සේ මම අවුරුදු 25ක් 30ක් දරුවන් දෙදෙනෙක් සිටින යහපත් ස්වාමියෙක් සිටින මතක ශක්තිය ඉතා ඉහළින් අවශ්‍ය රැකියාවක් කළ අයෙක් මේ. ඒ සියල්ල සාර්ථක වී ඇත. මා දැන් භාවනා කරන්නට පටන්ගෙන අවුරුදු 4ක් පමණ ඇත. දැන් එක අරමුණට බොහෝ වේලා සිටීමට හැකියාව ඇත. ගිහි ජීවිතයේ බාධක නිසා මිසක් ඊට සාර්ථක භාවනා කරමි. නමුත් එන්න එන්නම ලෞකික ජීවිතයේ දේවල් ඉතා ඉක්මනට අමතක වන්නට පටන්ගෙන ඇත. ධර්මදේශනාවක් ඇහුවත් ඒ සාරය තේරුම් ගන්නවා මිසක් කරුණු එකින් එකට මතක තබා ගන්නේ නැත. ලෞකික ජීවිතය ගැනද යථා අවබෝධය ඇති නිසා අනවශ්‍ය කිසිම දෙයක් මා දැන් මතක තබා ගැනීමට උත්සාහ ගන්නේ නැත. නමුත් භාවනා කරන විට ඒ සියල්ල මතක සිටීමට ඉබේම සිදුවනවාද? සිදුවනවාද? මතක නැතිවීම දෝෂයක්ද? භාවනාවේ වැරද්දක්ද? මගේ වැරද්දක්ද? අමතක වී ඇති සියල්ල මෙලවදීම නිවන ප්‍රාර්ථනා කරන මට අවශ්‍ය දේවල් නිසා සමා වෙන්න. අනවශ්‍ය දේවල් නිසා එය මට ප්‍රශ්නයක් නොවේ. නමුත් පවුලේ අයට ප්‍රශ්නයකි. වරන් ඇතුලේ තියෙන ඔවුන්ගේ සියල්ල මේ සම මේ පමණ කල් මා මතක තබාගත් නිසා අමතක වූ අවස්ථාවලදී ඔවුන් භාවනා නේද කරන්නේ යනුවෙන් විහිළු කරති. මේ සාධාරණද ආදා දෙනු මැනවි. යෝගී ඉන්ද්‍රාණි උඩවත්ත කියලා කියනවා. ඔය නිසා සිම්පල් තියෙන්නේ පවුලේ කට්ටිය අමතක කරලා දැම්මම ඉවරයි. දැන් ප්‍රශ්න තියෙන්නේ පවුලේ කට්ටිය මතක් කරන මේව අමතක වෙච්චානේ පවුලේ උන්ට උත්තර බඳින්න වෙලා තියෙන්නේ. දැක්කට පස්සේ අම්මා දැකපුවා ආ නංගියේ කොහොමද කියලා අහන්න ඕනේ. බාප්පා දැකපුවා ආ පුතේ උඹ කාලයකට පස්සේ නේද ආවේ කියලා. පුතෙක් දැකපුවා අනේ කිරි අප්පච්චි උඹ කවද්ද ආවේ කියලා දෙකක් තුනක් කොහොම අහනකොට ගෙදර කට්ටිය අපි අමතක කරලා දාන. මෙයාට මේ මොනවද කියන්නේ මේ මොකක්ද ලෙඩ දෙකක් තියෙන වයසට යනකොට මතක නැති වෙන්නේ. ඩිමෙන්ෂියා ඈ ඇම්නේෂියා ඩිමෙන්ෂියා මොකක් හරි කියලා අපි ස්පිරිතාලේ ගිහලා දාන. ඒ වගේ දකින්නකොටම කියනවා අනේ හුඟ දවසකට පස්සේ දැක්කේ කිරි අප්පච්චියේ කියලා පොඩි එකාට කතා කරනවා. ඒතර කට්ටිය එකතු වෙලා හරි දැන් නම් වැඩේ හරි කියලා ඒතර හිර ගෙදර ගියාට පස්සේ නැත්තම් මේ පිසංකොඩට ගියාට টොප් එකට භාවනා කරතයි. මොකද පිසංකොඩුවේ ඉන්න කිසි කෙනෙක් කවදාහකවත් ඒ වගේ නරක කතා කරන්නේ නැහැ. මම ගියා අපේ ආමුරු කෙනෙක් කන ගහන අම්මෝ කතෝලික මිනිස්සෙක් ඇවිල්ලා මතක් කරලා වැඳපු හැටි. මේ පිස්සු නැති කට්ටියට තමයි පිස්සු තියෙන්නේ. පිස්සන් කොටුව එකෙකුටවත් නැහැ. උන් දකිනකොටම බොහොම ගෞරව කරනවා. එනිසා මේ සාමාන්‍ය ලෝකේ ඉන්න නම් සෑහෙන පිස්සුවක් තියෙනවා. මේකේ ඉන්න හරියක් ඉන්නේ පිස්සෝ. එනිසා ලේසියෙන් කරන්න තියෙන්නේ කවුරු හරි දැකපු ගමන් වෙන නමක් කියලා කතා කරන්න. චම්ප දැකපුවාම මේ කම්මලා කියලා කතා කරනවා. ලීලා දකින්නකොට චම්ප කියලා කතා කරනවා. එතකොට කට්ටිය දැනගන්නවා දැන් හොඳටම වයර් මාරුලා ගන්න දෙයක් නැහැ කියලා. ලීලා එකමලයි චම්පයි දෙකයි ඔක්කොමලා ඉන්න වෙලාවේ වෙනමක් කියලා කතා කරනවා. ලේසි වැඩේ. මෙච්චරක්වත් දැනුම නැද්ද කියලා මට හිතෙනවා අප්පා මේ සාමාන්‍ය කොහොමද ඔයගොල්ලෝ පවුල් කන්නේ කියලා. ඔය පහුල් කරනට ඔයගේ පොඩි දැනුමක් තියෙන්න බෑ නැතුව කොහොම මේ කරන්නේ පොඩ්ඩක් නිකන් වයර් මාරුලා වගේ හැසිරිච්චන් පස්සේ කට්ටිය අමතක කරන නිසා පවුලේ කට්ටිය අමතක කරන්න බැරි නම් ඒක උකට කිව්වොත් ඔයගොල්ලෝ තරහ වෙනවා. යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ දන්නවද? තොටතොගේ අම්මටයි අප්පටයි වෛර කරන්න බැරි නම් කවදාකවත් තෝ මගේ ගෝලෙක් නෙවෙයි. ඔච්චරයි කියලා තියෙන බයිබලේ. සාමේ කුමාරයා. තොටතොගේ අම්මටයි අප්පටයි වෛර කරන්න බැරි නම් තෝ මගේ ගෝලෙක් නෙවෙයි. සරුවචනාංශ කිව්වේ ඔබ බොහෝම නම්බුක අරසාලෙට මම්මගේ අම්මයි තාත්තයි හැඬු කඳුලෙන් හින්දැද්දී මම ගී කිය අතෑරියා. අරගම තමයි පණිවිඩේ. සෙනගක් එක්ක පීනන්න බෑ. සෙනගක් එක්ක කඹේ යන්න බෑ. ඒ සෙනගට පුළුවන් පීනන එක මරණ එක විතරයි. කඹේ යනකොට වට්ටන එක විතරයි. ඒක නිසා මේ ටික අමතක කරන්න බැරි නම් ඉතින් එනම් කරේටත් දාගෙන පීනන්න පුරුදු වෙන්න හදනවා වගේ. කඹේ යනකොට තව කෙනෙක් එක්ක අන ගහන යන්න හදනවා වගේ. ගමරාල දිවි ලෝකේ ගිය හැටි මායියත් එක්ක දිවි ලෝකේ ගිය හැටි දන්නවනේ කතාව. තනියම ගිය දවසේ ජීවි ලෝකේ ගිහලා ෂෝක් එකට බලාගෙන ආවා. කට්ටියත් එක්ක ගිය දවසේ ආයෙත් හිටපු ධනම තමයි. ඒ නිසා සෙනගක් එක්ක නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා මට විවේකී වේවා. මට උදේකලා වේවා. බුදුජානක කිව්වා මට ආයස වේවා. එපා සෙනගක් කවුරු එක හිටියත් ලීලට කමල කියලා කතා කරන්නේ. කමලට චම්පා කියලා කතා කරනවා. චම්බඩ බානුමති කියලා කතා කරා. ඉවරයි. මේව අහන්න එනවද මගෙන් අප්පයිව හරි අසාධාරණයි. ගෞණීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ආරම්භයේදී සිටගෙන සිටන ඉරියව්වට සිහිය පිටුවා වම දකුණ ලෙස පියවරෙන් පියවරට සිහිය පිටුවාගෙන යාමේදී දැනෙන ස්පර්ශය හොඳින් බැලීමේදී පියවර තැබීම සෙමින් සිදුවන අතර ශරීරයේ පාද දෙකට ශරීරයේ බර දැනෙන අතර අරමුණ වෙනස් වීමේදී වෙනස් වූ බව දැනගත් පසු නැවත සිහිය පිටුවගෙන සක්මන් මළුවේ උඩට පහළට කීප වෙන අරමුණු අරමුණකට හිත නොයා යාහකී අතර අරමුණ වෙනස් වූ පසු වෙනස් වූ බව දැනගෙන නැවත සිටගෙන සිට ඉරියව්වේ සිට පෙර පරිදිම කරගෙන යන්නෙමි. මෙසේ සක්මන් කරන විට ශරීරයේ බර සැහැල්ලු වී සාමාන්‍ය පියවර තබන ආකාරයෙන් පිටුපස සිට ඉදිරියට කෙනෙක් තල්ලු කරන තල්ලුවකින් ඉදිරියට යන්නට උදව් කරන වාසේ සතුටින් නොකඩවා සක්මන් කිරීමට හැකි අතර ගත සෑල්ුවේ වැඩිදුර උපදේශ පතමි. මේ බොහොම හොඳට තේරුම් ගන්න තියෙනවා. ඉදිරිපත් කරපේක සන්තෝෂයි. මොකද අනික් කටියටත් මේ උපදේශ පන්ති ක්‍රියාත්මක කරන්න හැටි පේනවා. මේක නෙවෙයි අවධානේ. නමුත් මේ විදිහට මේ මේකට කියන්නේ සුගත ගුණය කියලා hina වෙවි යන ගමනක්. සුන්දරව යන ගමනක්. අඬාවෝ ගාගෙන වැටිලා චරුචරු ගාගෙන දිවි ලෝකේ ගියත් වැඩක් නැහැ. මේ විදිහට අපායට ගියත් යම රජුරෝ පැත්තකට ලෑ සිංහාසනේ දෙයි අනේ පුතේ උඹ හොඳයි මෙතෙන් ඵලය යන්න මම යන්නම් කියලා. යම රජුරොත් බයයි. hina වෙලා ඉදිරියට යන මිනිහට කොයි එකකට බයයි. ඒ නිසා සක්මන තමයි බුදුහාමරගේ සුගත ගුණය පෙන්වන දේ සුගත ගුණය කියලා කියන්නේ මේ ගමන සුන්දර විදිහට ගිය බුදුහාමතුරු. කිසි ගුරුවරයෙක් නැහැ, කිසි උපසදායකයෙක් නැහැ, කිසිම උපදෙස් දෙන්න කෙනෙක් නැහැ. උන්වහන්සේ විඳින්න දෙන අපාදුක් සේරම විඳලා කිව්ව නෑ නෑ මම සන්තෝෂෙන් ගියේ. ඔය කවටවක සන්තෝෂ කරන්නවක්වත් කාටවත් පිනවන්න නෙමෙයි මම ගියා. තොපිත් ඵලයව සන්තෝෂේ. මේගොල්ලෝ හිතන්නේ ඒව නෙවෙයි භාවනා මධ්‍යස්ථානට ආපම හොස්ත දීක් කරගෙන හොම්බෙන් යන්න ඕනේ කියලා. එහෙමත් ගියාට ප්‍රශ්න නෑ ඒත් වටිනවා හැබැයි. ඉතින් අර බුරුම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා අනේම හොම්බදික් කරන ගිය එක එක්කත් මම දැකලා නැහැ තාම නිවනට යනවා. යන්නේ hina වෙවි යනෙවුන් විතරයි. ඒ නිසා ඔය අඬ අඬා හෝ ගෑම චරිචුරෝ පැත්තක දාලා වෙන මොනවාක්වත් නැහැ පුඤ්ඤං මේ කතන්ති නන්දති මම භාවනා කරයි කියලා සතුට වෙන ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේ පහත් ගතිය බුදුහාමුදුරු උගන්වලා නැහැ අපිට. ඉද නන්දති පිච්ච නන්දති පුත පුඤ්ඤෝ ඔබ යත් නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති මම පිනක් කරනවා එච්චරයි. ඒ විනේ මට අර ප්‍රතිඵල ලැබෙන මේ මොනක්වත් ඕනේ නැහැ. මම පින් කරනවා මම භාවනා කරනවා. ඉතින් එහෙම මේ සිවුර දකින්නකොට තට්ටේ අද ගෑනට හරි ජොලියක් යනවා. දැන් අහන්නේ මහාන වෙලා ඉන්නේ. නිින්දෙන් හරි ගමන තට්ටේ අත ගෑවෙනකොට අනේ මොනව නැතුවද මහාන වෙලා ඉන්නේ. වෙන්න මොකක්වත් ඕනේ ඒකම සතුටක්. අපිට අග්ග මහා පඬිසකම ඕනෙත් නැහැ. අපිට නිකාය නායකකම ඕනෙත් නැහැ. අපිට අර නායකම් මේ නායකම ඕනේ නැහැ. ඒ වගේම සුදු රෙද්ද තියාගන්න. මම සිල් ලකිනවා. වෙන මොකක්වත් නැහැ මට තියෙනවා. මම සිල් ලකිනමදයි. මේ නරබනු ලෝකේ මේ තරම් ගොඩාව. ඒ නිසා කරන දේ සතුටින් කරන්න. අපායෙ ගියා තිනා වෙලා යන්න. මේතකොට මොන මනුස්සයා වුණත් ඉඩ දීලා පැත්ත කරනවා. චාරුචුරු ගාලා නම් මයි කිට්ටුවට නම් එන්නම එපා. මම කියන්නේ නොද්දකින් නොතපතන් නොදෝමකින් චාරුචුරු ගානේ වූ අහන්න නොලැබේවා, දකින්න නොලැබේවා කියලා මම අනිත් පැත්ත හැරෙනවා. එතැයි එහෙම පුරුදු කරන්න. එතකොට මැස් දෙකක්වත් එන්නේ. එතකොට කිනිතුල්ලෙක්වත් එන්නේ. ඕහපුටෙක්වත් එන්නේ. ගමන යන්න පුළුවන්. ඒ නිසා මේ වගේ සතුටින් විශේෂයෙන්ම සක්මන තමයි තීරණාත්මක දේ. කාට හරි ඒක ඇල්ලුවා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා හිටියට වැඩිය අසහනෙන්තර ලෙඩ රෝග වලින් අඩු මානසික රෝග වලින් අඩු පුද්ගලෙක් බවට පත් වෙනවා. උපදෙස් දෙන්න දෙන්නේ සතුට ප්‍රකාශ කරන්න පුළුවන් හොඳයි. කොහොම කරගෙන යන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ හිමිදිරි සක්මනේදී නිදිමත සහ මත් ස්වභාවය අදත් අදින් දැනුණා. ඒ ආකාරයෙන් පැයක් ගත කර පරයන්කේ තැන්පත් වුණා. විනාඩි කිහිපයකින් හිත තැන්පත් වුණා. එක කණක් අගුල වැටුණා දැනුණා. ඉන්පසු විනාඩි 40ක් පමණ කිසිම අරමුණක් නැති සමා වෙන කිසිම අරමුණක් ඇති බවක් නැති කාලයක ගෙවි ගියා. නිින්ද ගොස් නැති බවක් වැටුණා. ඉන්පසු ගත වූ කාලයේ පිටේ තද වේදනාවක් දැනෙන්නට වුණා. මේ අයුරින් මුළු කාලය පැයක් පමණ ගත වුණා. අනතුරුව උදෑසන පරයන්කේදී මුළු කයම ගත වුණේ පිටේ තද වේදනාව සමගයි. අරමුණු වුණේ වේදනාවම පමණයි. හුස්ම රැල්ලේ සිත රඳවන්න උත්සාහ ගත්තත් වේදනාවම ඉදිරියට පනින ගතියයි වැටුනේ. මේ අයුරින් පැයක් ගත කළා. ඉන්පසු ගෙවූ පරයන්කවලදී වරාණ ඇතුළේ උදාසන සහ 12න් පසු හිස කඩා වැටීමක් වේදනාවක් වරින් වර සිදු වුණා. අවසානයේ තදබල වෙහස වෙහසක් දැනුණත් පසුව සිතට සැනසුම් ගතියක් දැනුණා. මේ සක්මනේදී වන වෙරිමත හා නිදිමත ඉදිරියේදී වෙනස් වන බව ඔබ වහන්සේ වදාලා. පරයන්කේදී වේදනාව සමග ඇතිවන හිස් බව මේදයි මෛත්‍රීන් පාදා දෙනු මැන. නිර්වන් සරණයි. මේකදී ඇත්තට කරන්න තියෙන්නේ අර වගේ අරමුණක් නැති වෙලාවක් එනකොට මේ හිස් බව මේ හිස් කරගෙන ජීවත් වෙන ශුන්්‍යත විහරණය කියලා කියන්නේ ගොඩක් කරදර නැහැ. හැබැයි තව මණ්ඩි ටිකක් තියෙනවා, දූවිලි ටිකක් තියෙනවා. ඒකට කමන්නේ ඒ හිස්කම නමුත් ඒකෙදී හිත හැංගෙන්න බලනවා. හිතට ඕනේ කෙලෙස්මයි. හිතක් අවදි වෙන්න ඕනේ කෙලෙස්මයි. ඉතින් එයා නැත්තම් හැංගෙන්න බලනවා. එතකොට එතනදී අවදි බව එලඹ සිටීම නැත්තම් සතිය අලුත් පන්නරයක් ලබනවා. එයා අවුස්සන්න, එයා උනන්දු කරවන්න, එයා සද්ධා කරවන්න කුසල ඡන්දයක් පහන්න මොකුත් නැහැ. නමුත් සම්පූර්ණ සද්ධාවකින් සම්පූර්ණ කුසල ඡන්දකින් මම මේ කරපු ප්‍රයත්න නිසා මට දැන් මං යන වාරේ වාහන නැහැ. මට දැන් පාර තියෙන්නේ. මම මේ මොකද කියලා තක්කමුක්ක වෙන්නේ නැහැ. ට්‍රැෆික් ජෑම් එකක් නැති වෙලාවයි මම ගමන කරගන්න ඕන. එහෙනම් මේකට හොඳටම අවදි වෙන්න ඕන. ඊට පස්සේ වේදනාව එනවා. ඊට පස්සේ කැක්කුම් එනවා, පිපුරුම් එනවා. එතකොට දන්නවා අඩු ගානේ මගේ හිත දැන් කයේ තියෙන. පිටකෙනගේ වේදනාවක් නෙවෙයි. ඒක නිසා වේදනාවේ තියෙන මෙතන සාමාන්‍ය වේදනා කියන එකෙන් අදහස් කරන දුක් වේදනා. නමුත් ත්‍රිපිටකයේ වේදනා කියලා කියන්නේ විඳීම්. මේ දුක් වේදනාවක් ආවම ඵලයන් කිව්වත් සතිය කැඩෙන්නේ නැහැ. වේදනාවේ බැඳලම අල්ලනවා. ආයෙ වෙලාවෙ දැනගන්න තියෙන හොඳයි. දැන් ආනාපානිය આવොත් ඥානපණ හිත හිටින්නේ නැද්ද? වේදනාවත් ඒකාන්තයෙන්ම හිටිනවා. ආ එතකොට වේදනාව කපනවා වගේද පුච්චනවා වගේද අනිනවා වගේද එක තැනකද හැම තැනකද කියලා වේදනාවේ ලකුණු ටික පුළුවන් තරම් බලන්න. ඒක හරියට තමන් ළඟට ආපු මේ පොලිසියට අල්ලගත්ත හොරෙක් ඒකයි ඔක්කොම ලකුණු අරගෙන එළියට දාන්නේ. ඇඟිලි සලකුණුයි ෆොටෝ අරගෙන ඔක්කොම කරගෙන. ඒ වගේ තමන් ළඟට ආපු වේදනාව, සැප වේවා, දුක් වේවා. ඒකේ ස්වභාව ලක්ෂණ බලන්න පුළුවන් නම් අමාරුයි. මොකද හේතුව මේ වේදනාව හිත මේ පෙළනවා, තවනවා. ආන්නේ වෙලා බලනකොටයි කිසිම අරමුණක් නැතුව ඉන්න වෙලාව ඒක දැනගන්න එකේ සංසන්දනාත්මක වටිනාකමක් ඉන්නේ. මොනවත් නැහැ කියලා කියන්නේ දුක් නැහැ, වේදනා නැහැ, පෙලීමක් නැහැ, තැවීමක් නැහැ. හැබැයි නිදිමතයි. වේදනාව කියලා කියන්නේ පුච්චනවා, තවනවා, වද දෙනවා. හැබැයි හිතවදී හිතේ හැඳීරිනවා. මේ දෙක අතර සංසන්දනය කරලා දෙකටම සමහිත එන දවසක් හිතාගන්න හිතන්නත් අමාරුයි. අන්නේ දාට නිවන් දකින්න. මේ විදිහට දැවෙන, තැවෙන වේදනා ආවත් කිසිත් වේදන නැතිවක් ආවත් දෙකටම සමහිත මේකට තමයි අපි පුරුදු කරන පුරුදු කරගෙන යන්නේ. ඉතින් මේ අතර වාරදී මේ වගේ ජවනිකා ලක්ෂ කෝටි වාරයක් එකින් එක නම් කර කර නම් කර කර යනවා. අන්තිමට මෙවට රුචි ගතිය, අරුචි ගතිය, පෙළෙන ගතිය, සතුට වෙන ගතිය නැතුව මෙවුවා ධර්මතා මෙවා ස්වභාව ලක්ෂණ මෙවා ගති මෙවා භාව කියලා දැකපු දවසේ ඒවා අපව කෙලසන්නේ මේක මගේ වේදනාව මේක සැපයි දුකයි කියපු ගමන් ඒව ඇවිල්ලා අපිව පෙළනවා තවනවා ඒ නිසා මේක හොඳ මේ දිග ගමනක් යනකොට මගතොට විරුතරතුරක් වගේ පාර දෙපැද්ද දිනවල වල විස්තරයක් මේ තියෙන්නේ. දිගට බලාගෙන යන්න විවිධ අරමුණු විවිධ මාර්ග දෙපැත්තේ තියෙන ලකුණු පෙනේ. නමුත් ගමනේ අන්තර කරගන්න එපා. මේව නත් මේව බලන්න මග නතර වෙන්න එපා. ඔහොම යන්න හරි. යනකොට යනකොට යනකොට ඌව පිළිබඳව කරන විස්තර තේරුමක් නැති දේවල්. පවිස්තර කරන්න යන කෙනෙක් දින ගමන වාදා නැතුව යනවා කියන එක විතරක් බලාගත්තාම මේ වගේ තියෙන පෞද්ගලික වටිනාකම් අඩු වෙලා දිගට පහු වෙනවා තමයි පේන්න පටන් ගන්න. හැමදේම පහු කරගෙන පහු කරගෙන යන්න ගියා මේක සපදිවක් සපක් උනත් එකයි දුකක් උනත් එකයි අරමුණු ජීුණත් එකයි නැතත් එකයි. අපු ගමන අඛණ්ඩව ගියොත් නතර වෙන්නේ නිවනෙන් තමයි. ඒක නිසා මුලදි ගොරෝසුට පේනවා. පහු වෙනකොට මේ ඔක්කොම සමරස වෙලා සියුම් වෙලා සූක්ෂම වෙලා පේන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ජවනිකා පහු කරන්නේ නැතුව ඒ සූක්ෂම ජවනිකාවට යන්න බෑ. මේකෙදි ඉවසලා වද දෙන්න පෑඟට පුළු පුළුවන් ප්‍රමාණය වැඩි පැඩියෙන් විඳ විඳ දරාගෙන ඉවසාගෙන ඉදිරියට යෑම තමයි දල තරල උපදේශයක් වශයෙන් දෙන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට නලත මැද සංවේදී බවක් සමග අධික නිදිමතක් ඇතිවේ. එමෙන්ම පරයන්කේදීද නල්ලත සංවේදීතාව ඇති නැවතත් හුස්ම දැනී නොදැනී තත්වයකට පත්වන බව හැඟේ. මේ తත්වය ඇති වෙන නිසා මින් ඉදිරියට කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුවත් වේවා. ඒකට බලන්න මේ ආස්වාස් ප්‍රසවාසයේ සක්මණේ පරියන්කේදී කරනවා නම් නල්ල බර තියේදී ආස්වාස් ප්‍රසවාසය කොහොමද නල්ල බර නැතිකොට ආස්වාස් ප්‍රසවාසය කොහොමද මේ නල්ලලේ බර ගතිය නිසා ආස්වාස් ප්‍රසවාස කරන්න බැරි තරමට ඒක ප්‍රකට වෙනවද නැත්තම් සෙනගින්න පාරක ඇවිදින මිනිසෙක් වගේ ඒ මිනිසුත් යන්න එපායි. ඒ මිනිසුත් යන්න දෙලා තමන් ගමන යන එකයි තියෙන්නේ. මම පහට බැස කියලා ඔක්කොම සෙනගයින් වෙයි කියලා හිතන්න යන්න එපා. මේ ශරීර මනසකට ලක්ෂිකුත් එකක් අරමුණු තියෙනවා. අපි දෙන අරමුණක් තියෙනවා අරමුණු කරන ප්‍රධාන අරමුණ කියලා. නමුත් ඒ ප්‍රධාන අරමුණ තියේදී ලක්ෂයක් අරමුණු තව තියෙනවා. Tamanට ඒ තියේදී ප්‍රධාන අරමුණ බලන්න පුළුවන් නම් භාවනාව කැඩලා නැහැ. යම් හේයකින් මේ අතුරු අරමුණු නිසා ප්‍රධාන අරමුණ නොසලකා හැදියොත් බලා ගන්න බැරි වුණොත් එහෙමනම් හැලහැප්පීමක් තියෙනවා. ඒ නිසා බලන්න මේ වේදනාව තිබුණාට ඒක ඉවසා දරා ගන්න පුළුවන් වේදනාවක්ද? ඒ වේදනාව තියෙද්දිත් සක්මන කරන්න පුළුවන්ද? ඒ වේදනාව තියෙද්දිත් පරියන්කය කරන්න පුළුවන්ද? මේක තමයි කවදා හරි දිනුනලා දිනුන කියලා මරණ මොහොතේ සතිය පවත්තන්න ඉගෙන ගන්න. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික ඉවසීමේ ශක්තිය වැඩි වෙලා අම්මා මැරනවා සතිය පවත්වන්න පුළුවන්. දරුවා මැරනවා සතිය පවත්වන්න පුළුවන්. ගේ ගිනි ගත්තා සතිය පවත්වන්න පුළුවන්. කකුලක් කපන්න උනා සතිය පවත්වන්න පුළුවන්. ඔය එකකවත් සතිය පිටලා නැහැ. ඔය කොව නැතුණා සතිය පවත්වන්න. ඒ වගේම පුංචි පුංචි වේදනාස්ද ගිහිලා ඔය එක එක එක එක වෙද්දී ඒ හැම දෙයක්ම පවතිද්දී සතිය දිකට පවත්වන්න පුළුවන් බව පටාචාරාව එතින් එනකොට බුදුහාමුදුරුවෝ ගාවට රෙදිත් නැහැ මිනිහත් නැහැ දරු දෙන්නත් නැහැ, අම්මත් නැහැ, තාත්තත් නැහැ, අයියත් නැහැ. ඒත් බුදුහාමුදුරේ නංගි සතිය පිහිටවපන් කියලා. ඒ සතිය පිහිටෙවි. මැරිච්ච මිනිහා සතිය අරගෙන ගිහිල්ලා නැහැ. ඌ ගෑනට දීලා ගිහිල්ලා තියෙන්නේ. මිනිහා මැරෙනකොට සතිය නැති වෙන්නේ නැහැ. දරුවෝ නැති උනායි කියලා සතිය නැති වෙන්නේ නැහැ. අපි හිතන්නේ සතිය තියෙන්නේ දරුවන් තුල, අම්මා තුල, ගේගිනි ගත් එක තුල. ඔය එකකවත් නැහැ. ඒයි ඉසිකක්කම තියෙද්දි සතිය පවත හැකි ආනාපානේ සතිය පවත් හැකි ආනාපාන ඉතිසිකකම දෙකම තියදී සතිය පවත් ගන්න පුළුවන් නම් ඇත්තටම කියනවා නම් ඉසිකකම තියේදී සතිය පවත් එක නැති වෙලාවේ සතිය පවත් කරනවට වැඩිය සෙල්ලක් අරයි වැඩිය හොඳයි ඉස්සරහට තවදුරටත් දුක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා කරතයි එසේම වේවා කියලා පීගා ප්‍රශ්නට යනවා ස්වාමින් වහන්සේ පාන්දර 4ට පමණ මම ආනාපාන භාවනාවේ යෙදී සිටන විට එලිමානේ හොඳට හිරුපායා තිබෙන විට මෙන් ආලෝකයක් දුටුවා. ඒ මොහොතකින් නොපෙනී ගියා. ඉන්පසු දකුණු දෙස ඉහළින් යතුරු පැදියක එළියක් මෙන් පෙනී නැති වී ගියා. එකෙනෙහිම වන්පසෙන් රත් පැහැති එළියක් පෙනී නොපෙනී ගියා. මේ මාට හේතුවක් තිබේද? තවත් විටක අසූචි වලක් බඳු මේ කියවිලා තියෙන කලි පැති ගොජුරු සහිත වලක සෙන්ටිමීටර් එකක් පමණ දිග සුදු පාට අසූචි පණුවන් දඟලමින් සිටියා. මට එකනේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කියුණා. හේතු සහිත නැද්ද? ඔබට බොහෝ පිං. මේ තමයි සංඥාව වලනවායි කියලා කියන්නේ. රූප ගෙවම් කරනකොට එක්ක වේදනාවක්, එක්ක සංඥාවක්, එක්ක සංස්කාරයනවා. ඉතින් අපිට අර ගෙවම් කරපු රූප වෙනුවට මේ දකින්න දේවල් මේකේ හේතුවක් ඇද්ද? ඇයි මට පෙනුනේ? ඇයි මේ උදේ පාන්දර හතරට පෙනුනේ? ඉතින් අපි මේකට කේන්දර බලමු. මේක ගෙවන් කිරීමක් වශයෙන් නෙවෙයි සලකන්නේ. ඒක සුබද මේක අසුබද මේක ඉදිරියට යෑමද පස්සේ හැම එකකින්ම වෙන්නේ එතන ටැග් ගැහෙන එක තමයි. ඉදිරි ගමන බාධා වෙනවා. ඉතින් දවසක ඕක දැකලා දැකලා දැකලා ඉවර වෙලා ওই කොයි එකක් ආවත් මේ ක්ෂණ සම්පත්තිය පාවා දෙන්න එපා. ක්ෂණේ පාවා දෙන්න එපා. මේ වගේ විස්තර බලනවයි කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඒ වෙලාවේ කරන අරමුණට අනදර කිරීමක්. එනිසා බලන්න මේ මොනවා ඇවිල්ලා කොයි තාලෙන් දහංගට දාන්න ගියත් තණ්හා රති රංගාත් උන්දනාම නැටුවත් බුද්ධ හකුරන් වහන්සේ ඇද්ද කරලා ඉවතියා බැලුවේ නැහැ. බැලුවා නම් මොකද වෙන්නේ? දැන් මනම් හොන රතියට බබෙක් හම්බෙලා ඉන්නවා DNA පරීක්ෂණ කරන්න ඕනේ බෝසත්යන් වහන්සේ දන්නේ රමණේ කරේ කියලා ඔන්න පත්‍රයක්. ඇද්දක බැලුවනම් ඇරියනම් එච්චර තමයි වෙන්නේ. බලපු නැති හින්දා ඒ කට්ටිය නටපු නැටිල්ලත් ඉවරයි. එහෙම වැඩේ හැමාරයි. ඔය එන කාගේ දිගපළම අනින්න ගියත් අන්තිමට DNA RNA පරීක්ෂණ වලට ලක් වෙන්න වෙනවා. ඕනේ දහංගට ඇදලා ඕනේ නාඩගම් වණ්ඩට පලයන් මම නෙවෙයි මම නොදැක් දැක්කට නොදැක්කසේ ඇහුණට නෑ ඇහුණාසේ දැනුණට නොදැනුණාසේ වගේ ඉන්න ගියාම ටිකක් බණී මේ අර බීරියලියට වීණා ගායන වගේ කිසි දෙයක් කිව්වට ගණන් ගන්න නැහැ කියලා ගෙදර මිනිස්සු ටිකක් බයිනවා ඒ වෙලාව. බැන්නට මොකද නිකන් අතේ පොල් දෙල් ගහන කොහොල්ල අත ගාපුවාම නිකන් කොහොල්ල ගෑවෙන අඩුනම. එතකොට කලින්ම පොල් දෙල් ටිකක් ගාගෙන වාඩි වෙන්න ඔය මොන සංඥා ආවත් මොන වේදනාවක් මොන සංස්කාර එන එක නම් එනවා. සැලෙන එක සැලෙනවා. සැලෙන එක අඩු කරගන්න පුළුවන්. ඒකට කියන්නේ පශ්චාත්තාප වීම අඩු කරගන්න පුළුවන්. ප්‍රතික්‍රියා කිරීම අඩු කර ගන්න පුළුවන්. ඒකේ අතර විස්තර ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග බැලිල්ල අඩු කර ගන්න පුළුවන් නම් බේරිලා. ඒ වෙනුවට මූල කර්මත්තානේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලන්න. එනේනේ වගේ විස්තර බලනවා කියලා කියන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක්. හැබැයි ඒක අපේ හිතේ හැටි. අපේ හිත අලුතෙන් එන එකට හරි කැමැති තියෙන එකට වැඩියි. අන්නේ හරහා තමයි අපි තණ්හාවට බැඳෙන්නේ. ඒ නිසා අපි දන්න පරණ මූල කර්මස්ථානේ ඉන්නවා. පිටින් එන දේවල් ගැන ඒවතියෙද්දිත් මූල කර්මස්ථානේ මේ අසුර පැවැත්වීමයි කරන්න තියෙන්නේ. මේක එක දවසකට සංඥාවට දවස් දවසට වේදනාවක් තව දවසට සංස්කාරයක්. කොයි එකවත් දැන් ඇවිල්ලා තියෙන්නේ අසවලයි කියලා දැනගෙන මේ ඔළුව බේරගන්න එක. අරමුණ බේරගන්න එක. සතිය බේරගන්න එක. අප්‍රමාදේ බේරගන්න එක කාටවත් කියලා දෙන්න බෑ. Taman මේකට අදාළ ක්‍රමසාවිදි යොදා ගන්න ස්වාධීන වෙන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ දානේ ගන්නා විට මේ දානේ ගන්නේ මගේ භාවනා කටයුතු කර ගැනීමට අවශ්‍ය කාය හා චිත්ත ශක්තියත් නිරෝගී භාවයටත් තියා මෙනෙහි කරමි. නමුත් අද දහවල් දානේ ගන්නා විට කැමවල රස වැඩිපුර දැනුනි. එවිට මා කලේ දානේ ගෙන ඇත්තන්ට සුවසෙත ප්‍රාර්ථනා කිරීමයි. රස දැනීම ඇති වූට වෙනත් ලෙසකින් එය මෙනෙහි කළ යුතුයද? නිර්වාණ සරණයි. මේ වෙලාවේ රස වැඩියෙන් දැනනවා කියලා දන්නවනම් එච්චරයි. ඒක මේ කිව්වට එන්නේත් නැහැ නොකියුවට යන්නේත් නැහැ. සාමාන්‍ය ප්‍රතිවේක්ෂාවේ සිව්පස ප්‍රතිවේක්ෂාවේ තමන් බුරියානි වළඳනවද සුදු ඉන්දිය අප්පන් වළඳනවද කියලා නැහැ. කොයි එකටත් එකම ප්‍රතිවේක්ෂාව තමයි. තමාලට රසට දැනනවා, සමහරට නීරසට දැනනවා. කොයි එක කෙරුවත් ආහාර වෙනදීමේ ප්‍රතිවේක්ෂාව එකමයි. ඒ ප්‍රතිවේක්ෂා කරනකොට එක එක ආහාරෙන් ආහාරයට තමයි දැනෙන හැඟීම දැනීම වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි අපි ඒ ඒ ආහාර වලට අලුතෙන් සතිය පිහිටවනවා කියලා කියන්නේ. ඒ ආහාර රස වැඩි උනායි කියලා හෝ අඩු උනායි කියලා ඒකට අනුව මෙනෙහි කිරීමේ ක්‍රමයක් හෝ ප්‍රතිවේක්ෂා ක්‍රමේ වෙනසක් නැහැ. එකමයි. ඒක නිසා මේ මේ රූප ඇඟත් කියන්නේ රූපයක් මේ රූපෙට මේ රූපෙ එකතු වෙනවා විතරයි ධාතු මත්තකෝ නිස්සත්තෝ නිජ්ජීවෝ ශුඤ්ඤෝ මේ සබ්බෝපනාය පින්නපාතෝ ධාතු මත්තකෝ මේ මං අතේ තියන පාත්‍රේ තියෙන ආහාර ටික හුදු ධාතු පමණයි මේක වළඳන මමත් ධාතු පමණයි ධාතු මත්තකෝ ධාතු පමණ නිස්සත්තෝ මේකදී සත්ත්ව ප්‍රමාණයක් නැහැ නිජ්ජීවෝ මේකදී ජීව තත්වයක් නැහැ නිස්සත්ත්වෝ නිජීව ශුන්‍යෝ ආත්ම සංඥාවේ ශූන්‍යයි. ඒක මේකට එකතු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. මිහිරිනම් ඒ ඉතින් ඒ අපේ හිත ඒකට දාන ලේබල් එක තමයි අමිහිරිනම් ඒත් ලේබල් එක තමයි. නමුත් දහ රූප ධාතුවක් රූප ධාතුවත් එක්ක කලවම් වීම තමයි මෙතන තියෙන්නේ. අන්න ඒ විදිහට මේ ප්‍රතිවීක්ෂා පැතිකඩ තුනක් පෙන්ලා දීලා තියෙනවා. වර්තමාන වශයෙන් ප්‍රතිවීක්ෂා කරන්න හැටි ප්‍රත්‍යක්ෂ කරන්න බැරුව වැටුණාට පස්සේ මේ වැළඳුවාට පස්සේ පස්සේ අතීත ප්‍රතිවීක්ෂා කරන්න හැටි ධාතු මාත්‍ර වශයෙන් ප්‍රතිවීක්ෂා කරන්න හැටි ඒ විවිධ ක්‍රමයෙන් කරන්නේ අර රූප රසගේදය බැඳීම නතර කළා හිත එලඹ සිටීමයි. ඉතින් මේ වගේ තොරතුරු තේරෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ආහාර ගැනීමේ සතිය ටික ටික වැඩි වෙනවා කියන එක. පූජ්‍යපාද ලොකු ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්න තුනක් කොටස් පළවෙනි කොටස උත්සාහගෙන උත්සාහගෙන සතිය පිහිටුවීම හා ස්වභාවිකව සතියේ සතිමත් වීමට ඉඩහැරීම පිළිබඳ ගැටලුවක් ඇත. මින් මා අදහස් කරන්නේ ආනාපාන සතිය වැඩිවීමට පෙර මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් හිඳ අපට අවශ්‍ය වූ විට ආනාපාන සතියට යොමු විය යුතුයද නැතිනම් මම දැන් මෙතන යනුවෙන් දිගට මෙනෙහි කිරීමෙන් ඇතිවන සතිමත් බවින් පසු ආනාපාන සතිය ආරම්භය යුතුද යන්නයි දෙවෙනි ප්‍රශ්නයට. ඒක පිරිසුදු නෑ මේ මොකද්ද මේ ආහන්න හදන්නේ කියලා. මුලින් කියන එක නම් තේරෙනවා සතිය අමෝරාවෙන් ගන්න ඕනද නැත්නම් සතිය ඉබේ වෙනවද කියලා. කවුරුත් වගේ මුලින් අමෝරාවෙන් තමයි ගන්න. ගත්තට පස්සේ පස්සේ ඒක gedara කෙනෙක් බවට උහුරු පුරුදු කෙනෙක් බවටපත් වෙනවා. ඒ නිසා ඉඳගෙන ඉන්නකොට සතිය පාත්‍රන ඒක නිවනමයි කියලා හිතන්න. ආය මොනවත්ක්වත් හොයන්න ඕනේ. ඒක බැරි නම් තමයි ආනාපාන පිහිට හොයන්නේ. ඒක බැරි නම් තමයි මෙනෙහි කිරීම කරන්නේ. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්නම් එළඹ සතිය එළඹ සිටි සතිය තියෙනවා නම් ඒ වර්තමාන මොහොතේ එළඹ සිටීම කෙලින්ම නිවනමයි. ඕක පිළිබඳ ආය බහුත් අවශ්‍ය යන්න එපා. ඕක පලිප්පුවේ දාන්න යන්න එපා. ඕක තව වැඩි දියුණු කරන්න යන්න එපා. මුළු පැයම වාඩි වෙලා ඉන්න. මම දැන් මෙතන ඉන්නවායි කියලා. යනකොට දැනගන්න මම දැන් යනවායි කියලා. කනකොට දැනගන්න මම දැන් කනවායි කියලා. වැසිකිලි කරනකොට දැනගන්න මම දැන් වැසිලි කරනවායි කියලා. ඒ ඔක්කොම දන්නවනේ ඉතින් ඔච්චර තමයි. වින් එහාට මොකක්වත් නැහැ. එනිසා පරියන්කේදී මේ අර අර අරමුණ එන්න ඕනේ. අරකට පස්සේ මේක එන්න ඕනේ මොකක්වත් නැහැ. ආවොත් වාසියට ගන්නවා. නාවොත් හිටපු මම දැන් මෙතන කියන එක යනවා. එතකොට එතන ඔය වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. කොහොමද ප්‍රශ්නයක් නගන්න හැදුවට ඒක නිර්වචනය වෙලා නැහැ. අපි යම් බලන දෙවෙනි එකට මොකද කියන්නේ කියලා. ආශ්වාසය හා ප්‍රශ්වාසය තුල සතිමත්ව සිටියදී සිතට මෙබඳු යෝජනා කරයි. දැන් සිහිය පිහිටා ඇත්තේ ආශ්වාසයේය ප්‍රාශ්වාසයේය ආනාපානයේ වෙනුවෙන් වෙන සිතකුත් මෙවන් අදහස් ප්‍රකාශ කරන තව සිතකුත් ඇතිසේය. නමුත් ඇත්තේ එක සිතකි. මෙවන් සිතේ විචිත්‍රභාවයන් මතු කරන්නේ සතියේ දුර්වලකමක් නිසාද? මේ චපලකම, ෂටගතිය, මායාවී ගතිය එකක් දෙකක් විදිහට පෙනී හිටිනවා. ඉතින් ඒක නිසා කමන්නේ. එයා දෙකක් විදිහට තුනක් විදිහට පෙනී හිටියත් මෙහෙම පේන එකට වෛර කරන්නත් එපා. මෙහෙම පේන එක ආඩම්බර වෙන්නේ නැතුව දැන් Tamanට වැටහෙනවා නම් ආස්වාද ප්‍රසවාසත් එක්ක ඇසුර වැඩි වෙනවයි කියලා ආස්වාද ප්‍රසවාසත් එක්ක සමීපකම වැඩි වෙනවයි කියලා ඔය වගේ හෝල්මන් ටික ඔයගේ තියෙන මේ හැල හැපිලි ටික ටික දුරක් යනකොට හැලෙනවා නිසා මේව පිළිබඳව ගණන් ගන්න යන්න එපා. ගණන් ගත්තොත් එතනම පටලෙනවා බඹ ගාලේ හිවලා පැටලනවා වගේ මේ අල්ලපනල්ලාස්සේ ආනාපානයේ ඇසුර වැඩි වෙනවනම් සමීප වෙනවනම් උත්සන්න වෙනවනම් මේව ගැන කතා කරන ගණන් ගන්න නැතුව දිගට යන එක තමයි වඩා ඍජු වඩා සරල ක්‍රමය. තුන්වෙනි ප්‍රශ්නය සක්මන් භාවනාවේදී සෑම චලනයක්ම සතියෙන් අත්දැකීමට ඊට සෙමින් සක්මන් කළ යුතු බවක් හැඟේ. එය නිවැරදිද? කියන්න බෑ. ඒක කරලා බලන්න. එතකොට වැඩියෙන් සතිය වෙනවනම් හොඳයි. නමුත් Tamange සාමාන්‍ය වේගයට අරලා ඉබේ සක්මන සිද්ධ වෙනකොට තමයි සක්මන නියම වශයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඇඟිලි ගහන්න නැතුව ශරීරයට කියන්න ඇවිදින්න කියන. ඒකල බලන්න එයාගේ ප්‍රකෘති වේගය මොකද්ද කියලා ඒක ඉඳගෙන ඒක දිහා වෙන කෙනෙක් බලන්නසේ බලලා ක්‍රියාකාරකම් ටික. පතුලේ ක්‍රියාකාරකම් උනි පටන් අර ගන්නවා. මුළු ඇඟේම ක්‍රියාකාරකම් බලන එකට හිමීට යන්නේ කියලා කියන්නත් බෑ හයියෙන් යන්නේ කියන්නත් බෑ ඇඟෙන් අහන්න මොකද්ද උඹට ඕනේ කියලා ඊට පස්සේ තමයි අපි ඒකට සතිය යොමු කරන්නේ අප්‍රමාදී යොමු කරන නිසා වේගය ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා ලිඛිත ප්‍රශ්න පමණක් වුණා ඔයකට අපි බෑයක වෙලාවක් අරගෙන තියෙනවා මේ සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි වෙන කියන්න කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට සාදර වෙමු. එහෙම නැත්නම් අපි මෙතනින් පළවෙනි පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල නිමාව සටහන් කරන්නයි යන්නේ. හොඳයි. එහෙනම් අපි මෙතනින් කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල સમાપ્ત කරනවා. මෙතනilla 10 දක්වා කාලයේ සුදුසු පරිදි සක්මණ සාපරියංකදීදීමේ තමන්ට ලැබෙන කාලයේ උපරිම ප්‍රයෝජන ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සීල දෙනාගම තෙරුවන් සරණයි.